සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම දෙබද ලෞතර ශ්‍රී සද්ධර්මය ඔබ වෙත සමීප කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම් සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාවයි අප මෙලෙස ආරම්භ කරන්නේ අද ධර්මදේශනාව පැවැත්වීම උදෙසා බෞද්ධ රූපවාහිනියේ මැදිරි පරිශ්‍රයට වැඩම කොට වදාළ තනමල්විල කිතුල්කොටේ රතන සඳහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්මදේශනාව දෙසා පිළිගනිමු අවසරයි අපේ හාමුදුරනේ සාදු සාදු සාදු ධර්මදේශනාවේ අද සදැහැති දායකත්වය ගැන කටයුතු කරන්නේ මොරටුව හොරේ තුඩුවේ පදිංචි අමිතා ප්‍රනාන්දු මෑණියන් දූ දරුවන් එවැගේම ඥාතීන් හිත මිත්‍රාදීන් විසින් ධර්ම ශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට අවසරයි අපේ හැඳුරුනේ සාදු සාදු සාදු තස්ස නමෝ තස්ස භගවතු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 සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස උතුම් මනුස්ස ජීවිතයක් ලැබපු කාලයේ මනුෂ්‍යයන් සඳහාම පමණක් සිදු කළ හැකි නුවණ දිනු කිරීමේ වැඩපිළිවෙලකට සහයෝගයක් අනුගත වීමක් වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවන් පවත්වලා ලෝක සත්වයාටත් තමනුත් ඒ අනුව කටයුතු කරන්න සලස්වන අවස්ථාවක් මේ අවස්ථාව. පින්වත්නි කල්පනා කරගන්න අපි ඊ타ත්ම දුර්ලභ විදිහට තමයි මේ මනුෂ්‍ය ජීවිතේ අපි ලබාගත්තේ. ඒ ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයට අපිට හරිම වටිනාකමක් ලැබුණා බුද්ධෝත්පාද කාලයක් තුල උප්පත්ති ලැබපු එක. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලයක් තුල උප්පත්ති ලැබුණ නිසා අපිට මේ ලෝකයේ යථාර්ථය මේ ලෝකයේ ඇත්ත ස්වභාවය අපිට අවබෝධ කරගන්නට ඒ දේශනා අපිට ලැබෙනවා කොහොමද තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළ වෙලා අපිට මේ ලෝකයේ ඇත්ත ප්‍රකාශ කරනවා. ඒ නිසා ඇත්ත ප්‍රකාශ කරනකොට නුවණ තියෙන අපිට නුවණ තියෙන තරමේ ප්‍රමාණයේ හැටියට ආන්නේ කරුණෝ අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. පින්වන්ද ඒ කරුණ එහෙම අවබෝධ කර ගැනීම තුළ අකුසල ධර්මයන්ගෙන් නැත් වෙලා කුසල ධර්මයන් උපදවා ගැනීම මත අපිට අපේ සිත් සතන් දියුණු පමුණු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිනිසුන්ගේ පොදුන් මිනිසුන්ගේ සිත්වල ස්වභාවය තමයි නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වන්න අකුසල ධර්මයන්මයි. නිරන්තරයෙන්ම සිතන සිතන සිතවිල්ලක් පාසාම ක්‍රියාත්මක වෙන්න ඉන්නේ ලෝභ, ద్వේස, මෝහ ඉස්මතු වෙච්ච ඒ ඒ ලෝභ, ద్వේස, මෝහ තියෙනා වූ ඒ මූලයන් තියෙනා වූ චේතනා තමයි පහළ වෙන්නේ. එතකොට ඒ අකුසල කර්මයන් පහළ වීම තුළ ඒ මිනිසුන්ට මෙලවත් අයහපත පිණිස පවතිනවා පරලොවත් අයහපත අයහපත පිණිස පවතිනවා නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කරනවා මෙන්න මේ අයහපත පිණිස පවතින දෙයින් ඈත් වෙන්න යහපත පිණිස පවතින දේ කරා අවබෝධයක් කරා යන්න හැබැයි අයහපත පිණිස පවතින දෙයින් ඈත් වීමත් යහපත පිණිස පවතින දේ කෙරෙහි ලන්වීමත් වෙන්න ඕන එහෙම වෙලා හැබැයි උන්වහන්සේ දේශනා කරන ධර්මය ඊට පස්සේ ඊටත් වඩා වෙනස් වෙනවා. කුමක්ද පින්වත්නි උන්වහන්සේ දේශනා කරන්නේ මෙලව ජීවිතය සාර්ථක කරගෙන පරලොව ජීවිතත් සාර්ථක කරගන්නා වූ ධමයක්ම නෙමෙයි. බුද්ධ දේශනාව. උන්වහන්සේ දැන් අපිට බොහෝ දුරට අපිට අහන්න ලැබිලා තියෙන්නේ මෙලව ජීවිතයත් හොඳින් ගත කරලා පරලොව ජීවිතයත් හොඳ තැනකට ගමන් කරන්න අදාළ ධර්මයක් විදිහට. හැබැයි එහෙම ධම බුදුහාමුදුරන්ගේ ධමයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධහම තුල පරලෝව හොඳින් ඉන්න කියන දේශනා කතන්දර නෙමෙයි. අය පරලෝව හොඳින් ඉන්න කියලා කියන්නේ ඊට පස්සේ නැවත උප්පත්තියක් ඇති වෙනවා කියන එකනේ. නැවත උපතක් ඇති වෙන ධහමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලුනේ බොහෝ කාලයක් තිස්සේ පාරමීදම් පුරලා උන්වහන්සේ මේ සත්වයන්ට පතල මහා කරුණාවෙන් යුක්තවම අනුශාසනා කරන්නේ. ඒ එච්චර කරුණාවෙන් යුක්තව අනුශාසනා කරන්න හේතුව මේ මේ සසර දුක ගැන අවබෝධයක් තියෙන නිසා. පරිපූර්ණ විදිහටම අවබෝධයක් තියෙන නිසා. එතකොට පරිපූර්ණ අවබෝධයක් තියෙන නිසා උන්වහන්සේ දේශනා කරන්නේ මහන්නේ සංසාර පැවැත්මම දුකයි. සසර ඉපදීමම දුකයි. ඒ නිසා මේ සසරේ කොතනකවත් අපිට සැපක් කියලා දෙයක් නම් හමු වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ නැවත ඉපදීම අසුරුසනයක් වදින මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ. නැවත ඉපදීන විදිහකට අනුශාසනාවක් කරන්න උත්සාහ දරන්නේ නැහැ. මොකද හේතුව නැවත ඉපදීමම කියන කාරණාවම දුක නිසා. අයි මහා කරුණාවෙන් ලෝකෙට පහළ වුණා සත්වයන් කෙරෙහි. ඒ නිසා ඒ සත්වය දුකෙන් දුකට ගෙනියන වැඩ පිළිවෙලකට නෙමෙයි බුදුරජාන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. දුකෙන් අත් මිදෙන වැඩ පිළිවෙලකට. එහෙනම් දුකෙන් අත් මිදෙන වැඩපිළිවෙලකට යන්න නම් පින්වත්නි දැන් අපිට හිත එන්නේ දැන් මේ මනුස්ස ලෝකයේ දුකයි දැන් අපි හිතනවා දිව්‍ය ලෝකයක් කරමුණු කරගන්නවා මීට වඩා සපයි කියලා හිතාගෙන නමුත් පින්වත්නි දැන් අපි ලෝකයෙන් මේ ලෝකයෙන් වෙන ලෝකයකට යෑම නිසා දුක නැතිවීමක් වෙනව නෙමෙයි ලෝකයෙන් ඈතර වීමමයි දුකෙන් ඈතර වීම කියන්නේ ඔබට ලෝකයෙන් ඈතර වෙන්න පුළුවන් නම් එතන තමයි දුකෙන් ඈතර වීම තියෙන්නේ ලෝකයෙන් වෙන ලෝකයකට යනවා කියන්නේ දුකෙන් දුකටම යන එක. දුකෙන් දුකටමයි. හැබැයි සාපේක්ෂතාවයක් තියෙනවා. මේ ලෝකෙට සාපේක්ෂව අර ලෝකයේ දුක ටිකක් මොකද්ද වෙන්න පුළුවන්? අඩු වෙන්න පුළුවන් නේ. ටිකක් මේ දිව්‍ය ලෝකවල ටිකක් දැන් මේක ඉතින් කන්න ටික හම්බ කරගන්න මහන්සි වෙන්න එපැයි. ඒක ආරක්ෂා කරන්න ඕන. හරි අපහසු වෙන්නේ. අර හිතන වතන දේවල් ලැබෙයිනේ. නමුත් හිතාගන්න දිවි ලෝකයට යන එකත් ලේසි දෙයක් නම් නෙමෙයි. ඒක යන්න හම්බෙන්නේ නැහැ. බොහොම අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපිට මේ දිව්‍ය ලෝකෙට යන මගක් දේශනා කරනව එහෙම නෙමෙයි. මනුස්ස ලෝකෙ උපදින්න කියලා එහෙම දේශනා කරනවත් නෙමෙයි. උන්වහන්සේ දේශනා කරන්නේම නැවත නූපදින්න. නැවත නූපදින්න හේතු වෙන ධමයක්. එහෙනම් ඔබ කල්පනා කරන බුද්ධ වචනේ පැහැදිලිව වෙන්න නම් නූපදින ධමයක්ම තමයි ඉස්මතු වෙන්න ඕන. එහෙනම් එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ මහණෙනි මේ සසර උපත මෙතනින් තව තැනක උප්පත්තිය ලැබුවත් ඒතනත් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක තියෙනවා. එහෙනම් ඒ දුක කොතන තිබුණත් උප්පත්ති ලැබුණොත් තියෙනවා. සතර පායේ ඉපදුණත් ඒක තියෙනවා. මනුස්ස ලෝකෙ ඉපදුණත් තියෙනවා. දිවි ලෝකෙ ඉපදුණත් තියෙනවා. ඒ කොතන දැක්කත් නැවත ඉපදීම දුකයි. හැබැයි ඉපදීමේ සාපේක්ෂතාවය අර පොඩි පොඩි ලෝකවල ඉපදීමේ වෙනස් වීම තියෙනවා. ඒක මත දුකේ පුංචි පුංචි වෙනස්කම් තියෙන්න පුළුවන්. දැන් ඔබ manuss ලෝකෙ බෙදුණු නිසා හදිසි අනතුරක් වුණොත් කවුරු හරි පිහිට වෙනවා. ස්පිරිතාලයකට ගෙනියන්න හරි මොනවා හරි උදව්වකට ඉන්නවනේ. ඔබ තිරසන් ලෝකෙ ඉපදුනා නම් ඒ උදව් කරන කවුරුවත් නැහැනේ. එතන එහෙම එකක් තියෙනවා. නමුත් පින්නන්නේ දැන් මෙතන ආවත් දැන් ඔබට තේරෙන්නේ manuss ලෝකෙ දුකයි කියලා. දැන් මෙච්චර ජීවිතය තුළ හිතන දේවල් ලැබුණොද? නොලබිච්ච ඒවා තියෙනකොට දුකයි නේද එන්නේ? හිතන විදිහට දේවල් ඉෂ්ට නොවෙනකොට එතන දුකයිනේ. කැමති දේවල් නොලැබෙනකොට එතන දුකයිනේ. නේ? ලෙඩටපත් වෙනකොට එතන දුකයිනේ. මරණයටපත් වෙනකොට එතන දුකයිනේ. එතකොට බලනකොට මේ දුක් ටිකක්ම තමයි පරිහරණය කරන්නේ. දුකේ ඉඳන් දුකම ගනුදෙනු කරනවා. හැබැයි අපිට ඒ තරම් පැහැදිලි නුවණක් නැති නිසා අපි හිතන් ඉන්නේ මෙතන ඉන්න එක දුකයි තමයි. ඊට පස්සේ දැන් වෙන දෙයක් කල්පනා කරලා වෙන දෙයක් කරනකොට හිතෙනවා ඒක සපයි කියලා. තව ටික දවසක් යනකොට ඒකත් ඒකත් දුකයි. එකපාරට එන්න තරම් ඒකත් දුකයි කියලා හිතන්න තරම් බුද්ධියක් ඒතරම්ම නැති වුණොත් තමයි එහෙම පරිවර්තනය වෙන්නේ. නිසා ඔබ කල්පනා කරන්න පින්නන්නේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණේ මෙහෙනම් අපි සසර දුකෙන් කියන්නේ මොකද කරන්නද? ඈතර කරන්නමයි. එහෙනම් සංසාරේ කොතනකවත් නතර කරවන්න නම් අදහසකින් නෙමෙයි ඈතර කරවන්නමයි. දැන් ඈතර කරවන්න ආපු අපි දැන් කරන්නේ මොකද්ද? දැන් ඕගොල්ලෝ ඕගොල්ලෝ ඇත්තටම කැමති සසරෙන් එතර වෙන්න සසරෙන් අතර වෙන්නද? ඕගොල්ලෝ කැමති මොකටද? ඔව්. සාමාන්‍ය අහනකොට කවුරුත් උත්තර දෙන්නේ සංසාරයෙන් එතර වෙන දුකෙන් එතර වෙන. නමුත් ඕගොල්ලෝ කරන වැඩ පිළිවෙල වැඩ දැන් ඕගොල්ලෝ ඊතර වෙන්න හරි නතර වෙන්න හරි වැඩ පිළිවෙලක් තියෙන්න eBay. දැන් ඕගොල්ලෝ සසර දුකෙන් ඈතර වෙන්නමයි හිතන්නේ. මේක දුකයි කියලානේ. මේක දුකයි කියලා හිතලා ඊතර වෙන්න හිතනවා. දැන් ඊතර වෙන්න හිතන් කරන වැඩ පිළිවෙල මොකද්ද? කරන්නේ සසර දුකේ නතර වෙන එකමයි. සසර දුකම කැමති වැඩ පිළිවෙලක්ම නේ ඉල්ලන්නේ. සසර දුකම ඕන වැඩ. දැන් ඒ ඒ කිව්වේ තේරුන්නේ නැහනේ. දැන් මෙහෙම කල්පනා කරමු. දැන් සාමාන්‍යයෙන් ඇත්තටම දැන් ඕගොල්ලෝ දානමාන ආදී දෙනවද? කතා කරනවා. දෙනවද? ඔව්. ඒ දානයක් දෙනකොට ඕගොල්ලෝ හිතේ කොහොමද පහළ වෙන්නේ? මොනවද හිතේ හිතෙන්නේ? දැන් යටිහිතේ යටිහිතේ මොකද හිතෙන්ද යටිහිතේ කියන්නේ තමන්ගේ මනෝභාවය තුල ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දානයක් දෙනවා මහත් විදියට හිතලා හරි ලොකු දානයක් දෙනවා. දැන් එතෙන්ද යටි මනෝභාවය තුල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? පින් සිතුවිලි. ඒ කියන්නේ දිව්‍ය ලෝකයක හරි මනුස්ස ලෝකයක හරි උප්පත්ති ලැබලා මේ මේ දෙන දෙයට අනුකූලවම දේවල් තව තව වැඩියෙන් ලැබෙන්නේ නැත්තම් කියලා නේද හිතෙන්නේ? ඒ? ඔව්. එතකොට ඉල්ලන්නේ මොකද්ද? එතකොට ඉල්ලන්නේ මේ නැවත ඉපදීම ඉල්ලන්නේ. එනේ නැවත ඉපදීම ඉල්ලනවා කියන්නේ නැවත මොකක්ද ඉල්ලන්නේ? දුක ඉල්ලන්නේ. එතින් ඕගොල්ලෝ ඉල්ලන්නේ දුක. දැන් දුකේ ඉඳගෙන දැන් දුකේම ඉඳගෙන ආපහු දානයක් දීලා ආර්යතුමන් වහන්සේලාට පින්නොත් සයන්නාන්සලාට දානයක් දීලා නැවත ඉල්ලනවා. අනේ මේ දුකම මට අයිත් අයිත් දෙන්න. දැන් දරුව නැතිවීමේ වේදනාවෙන් ඉන්න අම්මා දානේ දීලා ප්‍රාර්ථනා කරනවා මට තව දරුවෙක් නැතිවීමේ දුකම උරුම කරලා දෙන්න. අනේ තව එකක් නැතිවීමේ දුකම උරුම කරලා දෙන්න කියලා ඒකම ඉල්ලනවා. ඇයි ඒකම ඉල්ලන්නේ? ඒක යාට තේරෙන්නේ නැහැ යාට නුවණ මදි නිසා. ඇයි යා දාන දීලා ඉල්ලන්නේ දිව්‍ය ලෝක මනුස්ස ලෝක සම්පතක්. එතකොට ඒක හිත තුළ ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක වෙන්නේ තණ්හාවෙන් තණ්හාවෙන් බැඳෙනකොට ආන සතර පැවැත්ම සකස් වෙනවා ඔබට දැන් දානයක් දෙන්න බැරිද එහෙම නැති වෙන්නේ සසර පැවැත්ම සකස් වෙන්නේ නැති විදිහට දන් දෙන්න බැරිද? පුළුවන්. ඇයි ඔබ මනෝභාවය තුල දානයක් දෙන වෙලාවට මනෝභාවය තුල ක්‍රියාත්මක කරගන්න අර තණ්හාව සම්බන්ධ කරගන්න යන්න එපා. ඒක පුළුවන් තරම් තුනී කරගන්න උත්සාහයක් දරන්න. ක්‍රියාසිතකට ආසන්න කරගන්න. ක්‍රියාසිතක්වත්. ඒ කියන්නේ ඒක කරන්න ඕන දෙයක් කියලා සලකලා ඒ දානෙ දෙන්න. ඒ දානෙ දීම තුල කොහොමවත් ඇති කරගන්න එපා මට මෙවැනි දෙයක් ලැබෙන්න කියන සිතිවිල්ල. එහෙම හදාගත්තොත් ඒක තණ්හා සහිතයි. තණ්හා සහිත වෙනකොට උපාදාන සහිතයි. ඒ කියන්නේ සසර පැවැත්මට සම්බන්ධුණා. ඒ කියන්නේ නැවත ඉපදීමට සම්බන්ධුණා. ඒ කියන්නේ නැවත දුකටම උරුම වුණා. ඒක කියන්නේ ඉතින් ඒ ලෝක පැවැත්මම තමයි. හැබැයි එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළුණේ එහෙම දෙයක් දේශනා කරන්න නෙමෙයි. දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න හැබැයි තමන්ගේ මනස පිළිබඳ අවදියෙන් ඉන්න ඕන. දැන් ඕගොල්ලෝ මොන කටයුත්තක් කළත් ඕගොල්ලෝ මනස තුල ක්‍රියාත්මකනේ චේතනා සම්බන්ධ වෙලානේ. ඒකනේ කර්මයට සම්බන්ධ වෙන්නේ. එතකොට ඒකනේ විපාකයේ පිණිස සකස් වීමට වෙන්නේ. එතකොට ඒ නිසා තමන්ගේ චේතනාව තණ්හාවෙන් තොර නොවිච් එකක් බවට පත් කරගන්න උත්සාහයක් දරාගන්න පුළුවන් නම් අන්න ඔබට බුද්ධ ශාසනය තුල යම් කටයුත්තක් කරන්න පුළුවන්. එතකොට එහෙනම් දැන් බලන්න පිනන්නේ එහෙම දේශනා කරලා ඒ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළලා අපිට අනුශාසනා කරන්නෙම මෙන්න මේ සංසාර දුක අත්මුදව ගන්නමයි. ඉතින් මේකෙන් කොහොමද අත් මිදෙන්නේ? නේ? කවුරුත් දේශනා කරනවා සසරෙන් අත් මිදෙන්න ඕන. මේ වෙන්නවා මොක දුකින් අදින් අත් මිදෙන්න තේරෙන්නේ නේ තේරුම් ගන්න අමාරුයි. 2600 කාලයක් බණහපු රටේ තවම කට්ටිය අහන්නේ අනේ සයනස කොහොමද මේ සසරෙන් ගැලවෙන්නේ? කොහොමද මේක කරන්නේ? එහෙම කී කියා ඒ ඒ ඒ තර්ක විතර්ක ටිකක් තමයි හිතවල පහළලා තියෙන්නේ. පින්වන්දි මේක ඔබ ඔබ මේ ධර්මය කියන්නේ ඕපනයිකයි. ඒ කියන්නේ මේ ධර්මයේ බැලිය යුතු වෙන්නේ තමන් තුලින්මයි. අනුන් තුලින් නෙමෙයි. නිසා තමන් අධ්‍යයනය කරගන්න තමන් කටයුත්තක් කරනකොට තමන් සසර පැවැත්මට හේතු වෙන දෙයක්ද කරන්නේ කියලා. දැන් උදාහරණයක් ලෙස දැන් දැන් ඕගොල්ලෝ ගත්තොත් මේ සාමාන්‍යයෙන් ජීවිතයේ ගතට පස්සේ වැඩිපුරම කරන්නේ මොන මොන හරි දැකපුවහපු කීප දෙයක් කල්පනා අරගෙන කල්පනා කරන දෙන්නේ නේ ඒ කල්පනා කරන ස්වභාවය තමයි දැන් පව් දවසක මම කවුද හුවා මේ දැන් සයනසෝ දැන් මුකුත් අපි වැඩ කටයුතු අපිට නැහැ බොහොම සම්මතේ වැඩ කටයුතු නැහැ බොහොම විවේකයෙන් අපි ඉන්නේ. එතකොට මේ අපෙන් අහනවා මේ මොකද්ද ඉතින් ඔය හිඳගෙන නිකම් ඉතින් කරන්නේ කියලා. ඉතින් අපිට වැඩක් මොකක්වත් නැහැ සාමාන්‍ය වෙන වැඩ නැහැ. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මොකද්ද? මංගුවෙන් දෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන ඉන්නවා කියලා. ඔච්චරයි. දෙන දේ මිනිස්සු පූජා කරන දේ වළඳලා ඊට පස්සේ වෙන දෙයක් බලන් ඉන්නවා. මොකද්ද වෙන දේ? පින්නද මේ මානසිකත්වය තුළ වෙන්නේ මොකද්ද කියලා අධ්‍යයනය කරන්න. දැන් ඔබ සාමාන්‍යයෙන් දැන් ඔබට පුළුවන් නම් තනියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ තනියෙන් ඉන්න කියලා. හුදකලාව ඉන්නේ කියලා. අපිට හුදකලාව ඉන්න පුළුවන් දෙක තප්පරයක්. පුළුවන්ද? අපිට තනියෙන් ඉන්න පුළුවන් දෙක විනාඩියක්. පුළුවන්ද? පුළුවන්ද බැරිද? කතා කරන්න. බෑ. තනියෙන් ඉන්න බෑ එකම එක විනාඩියක්වත්. ඇයි? තව කෙනෙක් එක්ක ඉන්නේ. කවුද? තණ්හාවත් එක්ක. දැන් ඕගොල්ලෝ තනියෙන් ගෙදර ඉන්න අම්මා තනියෙන් දැන් කටේ ටික අර එහෙම ගියාට පස්සේ ගෙදර ඉඳන් ගේ යතු ගන්නවා කියන්නකෝ. දැන් අම්මා ගේ යතු ගන්නේ තනියෙන්ද? නැහැ. අර ගිහිපු ගෙදර ඉඳලා උදේ ගිහිපු අය ටික ගැන කල්පනා කර කර ඒ තිබිච්ච යුතුයකම් හරි මොනවා හරි කරන් තිබිච්ච හරි කරපුවා හරි කියපු දෙයක් හරි ඕක ඕක කල්පනා කර කර තමයි ගියතු ගන්නෙ. ඉතින් බලන්නකො සබ තනියෙන් නෙමෙයි ඉන්නේ. නිදාගන්න ගියාට ඔබට තනියෙන් නිදාගන්න පුළුවන්ද? නෑ. ඔය දැන් කල්පනා කරනවා දැන් කොතන රැකියාවට ගිහිටියත් දැන් කල්පනා කරනවා දැන් වෙන කෙනෙක් ගැන. ඒ කල්පනා කරන්නේ ඇයි? තණ්හා තණ්හා නිසා නේනම් ඔබ ඉන්නේ නිතරම තණ්හාවෙන් කවුරු හරි කියන්නේ තණ්හාවෙන් අහපු දැකපු දැනගත්ත දෙයක් ගැන මෙනෙහි කරමින් මෙනෙහි කරමින්මයි තමයි ඉන්නේ. ඒ නිසා අන්න ඔබට පුළුවන් වෙන දේ බලන් ඉන්න. දෙන දේ <laughs> අරගෙන වෙන දේ බලාගෙන ඉන්න. වෙන දේ මොකක්ද? දැන් මානසිකව දැන් අපි උදකලාවේ වාඩිලා ඉන්නම්. දැන් මානසිකව දැන් මොනවද අපිට මනෙහි වෙන්නේ? මොනවද අපිට මේ දිගින් දිගට පුන පුනා පුන පුනා නැවත නැවත එන්නේ? එතකොට නැවත නැවත දිගින් දිගට යමක් එනවා කියන්නේ ඒක තණ්හා වෙච්ච දෙයක්. උපාදාන ස්වභාවයෙන් බැඳුණු දෙයක්. බැඳුණු නිසායි නැවත සිහියට එන්නේ. නොබැඳුනා නම් එහෙම සිහියට එන්නේ නැහැ. එතකොට අන්න බලන්නකෝ පින්වත්නි. එහෙනම් දැන් Taman දැනගන්න ඕන ඒ දේ Tamanට එහෙම නැවත සිහියට එනකොට ආ මෙන්න මට තණ්හාවෙන් සම්බන්ධ වෙච්ච මේක උපාදාන වෙච්ච දෙයක්මයි නේ බැඳිලම ගිහිපු බැඳිලා ගිහිපු නිසා තමයි සිහි වෙන්නේ. එහෙම නැත්තම් ඒක එහෙම එහෙමම වෙනවා. දැන් ඔයගොල්ලෝ පාරේ එනකොට අද මේ ධර්ම දේශනාවට එනකොට කොච්චර දේවල් පාරේ දකින්න ඇද්ද? නේ? ඒ දැකපු දේවල් එහෙම පාරේ එක්ක තිබුණා එක්ක ආව ගියා. නේ? නමුත් අරගෙන ආවේ නෑ. ඔය අතරේ හදිසියෙන් එකක් දෙකක් ගේන්නත් ගේන්නත් ඇති. නේ? ඊට පස්සේ දැන් ඔන්න ඔබ තනියෙන් ඉන්න වෙලාවක දැන් අරක මොකද කරන්නේ? කල්පනා කරනවා. ඒක විතර්ක කරනවා. ඇයි ඒක විතර්ක කරන්නේ? අන්න ඒකට තණ්හා වුණා. අනිත් ඒවා විතර්කන කරනකොට ඒකට තරම් තණ්හාවක් උනේ නෑ. ඒක දැක්කනම් දැක්ක විතරයි. මේක දැක්කනම් අරගෙනත් ආවා. ඔන්න අරගෙන ආපු එක දැන් අරගෙන ආපු එක දැන් මෙනෙහි කරනවා. දැන් ඔක මෙනෙහි කරනවා කියලා කියන්නේ කෙලෙස්. ඔක මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද? කෙලෙස්. එතෙන් කෙලෙස් වැඩි වෙනවා. ඒ කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන කෙලෙස් සංසිඳෙන්න ඕන. එහෙනම් දැන් අපි කරන්නේ මොකද? කෙලෙස් වැඩි කරනවා. කෙලෙස් වැඩි කරනවා කියන්නේ සසර වැඩි කරනවා. සසර දිගු කරනවා. දුක වැඩි කරනවා. නැවත ඉපදීම වැඩි කරනවා. ජාති ජරා මරණ වැඩි කරනවා. එහෙනම් දැන් අපි යන්නේ බුද්ධ දේශනාවට පටහැනිව. එහෙනම් දැන් අන්න බුදුරජාණන් වහන්සේට අනුගත වෙන්න නම් ධර්මයට අනුගත වෙන්න නම් දැන් අපි කල්පනා කරන්න ඕන අහපු දෙයක් හෝ දැකපු දෙයක් හෝ දැනගත දෙයක් හෝ දැන් මෙනෙහි වෙනවා. දැන් මේ මෙනෙහි වෙන දෙයට ආහාර දෙන්න. විඥාණයට ආහාර දෙන්න. ආහාර දුන්නොත් පෝෂණය වෙනවා. පෝෂණය වුණොත් සසරමයි. දැන් ආහාර නොදෙන් දැන් ආහාර දෙනවා කොහොමද? අර හලරෝල්ට මේ ගොයන් දාන වගේ දිගින් දිගටම දැන් ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? කියපු දෙයක් හරි අහපු දෙයක් හරි දැන් කල්පනා කරනවා කල්ප ඒකටම තොරතුරු දෙනවා ඒකටම තොරතුරු ඇයි එහෙම කිව්වේ මොකද එහෙම කිව්වේ වෙනද නම් එහෙම කියන්නේ නැහැ කේන්තියෙන් වෙන්නේ නැති එහෙම කියන්නේ මොන මොන හරි විදිහෙන් දැන් ඒකට ඒකටම තොර දත්ත දෙනවා දත්ත දෙනකොට දැන් ඕගොල්ලෝගේ විතර්කය තව තව වැඩි වෙනවා දැන් ඒ තොරතුරු දෙන්න දෙන්න දැන් මොකද වෙන්නේ සිතවිලි අඩු වෙනවද වැඩි වෙනවද කෙලස් අඩු වෙනවද වැඩි වෙනවද කෙලස් එන්න එන්න එන්න එන්නම වැඩි වෙනවා එතින් කෙලස් වැඩි වෙනවා කියන්නේ දුකයි වැඩි වෙන්නේ සසරයි වැඩි වෙන්නේ. දැන් ඔන්න ඔබට සසර ගමන අඩු කරන්න ඕන නම් දැන් එතකොට දැන් ඔක නොසිත ඉන්න කියලා නොසිත ඉන්න පුළුවන්ද? බෑ. දැන් ඔබ කල්පනා දෙයනේ මේ කෙලෙස්නේ සිහි වෙන්නේ. දැන් මේ සිහි වෙන හැම සිහි වෙන එකක්ම තණ්හා වෙන්නේ. ඒතකොට තණ්හාවෙන් සම්බන්ධ කරගෙන නැවත උපතක් තියෙනවනේ මේකට. අයියෝ මේක දැන් මේ මොහොතේ කය බිඳුනොත් මේ සිතෙන් නේද මට ඊට පස්සේ ඊළඟ ප්‍රතිසන්දියක් ඇති වෙන්නේ. එහෙමනොත් වැඩේ ඉවරටම ඉවරයිනේ කියලා දැන් කල්පනා කරා කියලා එකපාර නතර කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔබට තියෙන්නේ මොකද්ද? අන්න දැන් බුද්ධිමත් නම් බෞද්ධ කියන්නේ බුද්ධිමත් අය. බුද්ධිමත් නම් නුවණින් විමසන්න ඕන. නුවණින් විමසන්න. ඇයිද මට මෙහෙම දෙයක් නිතර නිතර මෙනෙහි වෙන්නේ? එනි කුමක් අරඹයාද මේ මෙනෙහි වෙන්නේ? එතකොට අන්න කල්පනා කරනකොට ඔබට තේරෙයි මේ මෙනෙහි වෙන්නේ පින්වත්නි අපි අතීතයේ දැකපු අහපු කියපු දෙයක්. එතකොට ඒක අතීත දෙයක් අතීත දේ නිරුද්ධයි. නිරුද්ධ වෙච්ච දෙයක්. නැති වෙච්ච දෙයක්. නමුත් ඒ දේ නැති වුණාට නිරුද්ධ වුණාට අපිට හිතෙන්නේ නෑ ඒක නිරුද්ධයි කියලා. අපිට හිතෙන්නේ කොහොමද? තවම ඒක තියෙනවා කියලා. තවම ඒක තියෙනවා කියලා ඒක ලබා ගන්න හෝ ඒක ප්‍රතික්ෂේප කරන්න හෝ අපි කරුණු එකතු කරනවා. එහෙනම් අන්න ඔබ බුද්ධිමත් වෙනවා නම් එහෙනම් මේක කනට ඇහුණු එකක් හෝ ඇසට දැනුණු පෙනුණු රූපයක් හෝනම් එහෙනම් දැන් අපි කල්පනාව ඇසයි රූපයයි චක්කු විඥානයයි මේ හේතු ගැටුණු නිසා පෙනුණු දෙයක් දැන් ඒ ගැටුණු හේතු නිරුද්ධයි හේතු නැත්තටම නැති වෙලා හේතු නැති වුණාට ඒ හටගත් ඵලය හේතු නැතිවීමත් සමගම ඵලය නිරුද්ධයි ඵලය නිරුද්ධුනාට දැන් අපිට හිතෙන්නේ මේ ඵලය තවම තියෙනවා කියලා. එහෙම තියෙනවා කියලා හිතාගෙන ආන්න ඒ කර්මය තමයි පින්නෝනේ අපි දිගින් දිගටම කල්පනා. ඔබ කල්පනා කරන මෙහෙම දෙයක්. ඔබ සාමාන්‍යයෙන් තේ බොනවනේ. දැන් හිතන්නකො මෙහෙම දෙයක්. දැන් තේ බොන වෙලාවක දැන් ඕගොල්ලෝ තේ එකක් හදනවා. තේ එක හදන හැටි ගත්තට පස්සේ ඕගොල්ලෝ දන්න මොකද? කහට ටිකක් දාලා, සීනි ටිකක් දාලා, උණු වතුර ටික කලවම් කරනවා. එහෙමනේ කරන්නේ. උණු වතුරයි, සීනි, කහටයි ඇතිකල්ලි හට ගන්නවා අපි කියන තේ එක. එතකොට දැන් තේක කියලා කියන්නේ කාටයි? කාටද? කතා කරන්න. තේක කියන්නේ කාටද? තේක කියන්නේ සීනිද? තේක කියන්නේ උණු වතුරද? ඒ උණු වතුරද? නැත්තම් ඔය සීනි උණු වතුරයි කහටයි කියන තුනද තේක කියන්නේ? ඔව්. සාම තේක කියලා කියන්නේ කහටත් නෙමෙයි උණු වතුරත් නෙමෙයි සීනිත් නෙමෙයි. හැබැයි අර හේතු තුන ඇතිකල්හි ඒ හේතු තුන ගැටීම නිසා හටගත්ත ඒ හේතු තුන මිශ්‍ර වීම නිසා හටගත්ත වෙනමම ඵලයක් තමයි තේක කියලා කියන්නේ වෙනමම ඵලයක්. එතකොට දැන් මේ ඵලය තේක තිබිච්ච හේකුත් නෙමෙයි අලුතෙන්ම හටගත්ත දෙයක්. එතකොට දැන් අර හේතු දැන් නිරුද්ධයි. සීනි ටිකත් දැන් අර තේක සීනි හොයාගන්න පුළුවන්ද අපිට? බෑ. කාට හොයාගන්න පුළුවන්ද? බෑ. උනතර වෙන් කරගන්න බෑ. දැන් ඒක තුල තියෙන්නේ මිශ්‍ර වෙච්ච අලුත් ඵලයක්. තිබුණු එකක් නෙමෙයි අලුත්ම එකක්. සීනිත් නෙමෙයි කහටත් නෙමෙයි උණු වතුරත් නෙමෙයි. හැබැයි ඒ තුන නැත්තේත් නැත්තේත් නෑ. ඒ තුනේ සහභාගීත්වයෙන් හටගත්ත අලුත්ම ඵලයක්. එතකොට දැන් අර අර හේතු තුන නිරුද්ධයි. අලුත් ඵලයක් හටගත් වෙන හේතු නිරුද්ධම කියන්නේ ඵලයත් නිරුද්ධයි. හේතු නිරුද්ධම කියන්නේ ඵලය නිරුද්ධයි. එතකොට එහෙනම් යමක් හේතු ගැටීමෙන් හටගන්නව නම් හේතු ගැටීම නැති වෙනකොට ඒ ඵලයේද නිරුද්ධ වෙනවා. එහෙම නිරුද්ධ වෙනවා කියලා දැනගත්තොත් ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකේ එයා ඒ ඵලය කෙරෙහි විතරක පහල කරන්න යන්නේ නැහැ. ඒ ඵලය කෙරෙහි එක එක චේතනා පහල කරගෙන කර කර සසර දික් කරගන්න යන්නේ නැහැ. දැන් ඔබ කල්පනා කරන්න මේක මේ විදිහටම ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන හේතු තුන ඇතිකල්හි යමක් දකිනවා. පේනවනේ යමක්. ඇසයි රූපය චක්කු විඤ්ඤාණය ඇති කල්ලි යමක් පේනවා. දැන් පේන එක ඇසද? පේන එක රූපේද? කතා කරන්නේ. පේන එක චක්කු විඤ්ඤාණයද? ඇසත් දැන් පේන දේ ඇසත් නෙමෙයි රූපයත් නෙමෙයි චක්කු විඤ්ඤාණයත් නෙමෙයි. නමුත් ওই තුනෙන් පිටෙහෙකුත් නෙමෙයි. ඒ තුන එකතු වීමෙන් හටගත්ත ඵලයක්. එහෙනම් දැන් අපිට යමක් පේනවා පේන්නේ අසවත් රූපයක් චක්කු විඥානයවත් නෙමෙයි යමක් පේනවා. එහෙනම් අර හේතු තුන ගැටුණු කල්හි හටගත්තා වූ ඵලයක් අපිට පෙනෙයි. දැන් නමුත් ඔබ බලන්නකෝ ඔබ බුද්ධිමත්ද මෝඩද කියන එක. දැන් ඔබ කල්පනා කරන්නේ කොහොමද? පෙනුණු දේ ඵලයක් විදියටද සලකන්නේ ඔබ අර ඒක හේතුවක් විදියට සලකනවද? දැන් කෙනෙකුට කියන්න පුළුවන්ද මට පෙනුනේ ඇසමයි කියලා. මට පෙනුනේ රූපයමයි කියලා. මට පෙනුනේ චක්කු විඥානෙම කියලා කියන්න පුළුවන්ද? තේරුන්නේ නැහනේ. දැන් හිතනවා කෙනෙකුට කියන්න පුළුවන් මේ තේක කියන්නේ සීනිමයි. යමෙක් කිව්වොත් මේ තේක කියන්නේ සීනිමයි. එයා හරිද? මේ තේක කියන්නේ කහටමයි. එයා හරිද? මේ තේක කියන්නේ උණු වතුරමයි. එයා හරිද? හරිද වැරදිද? වැරදි. එතකොට යමෙක් එහෙම කියනනම් එයාට තරම් බුද්ධියක් නැතිව ඇතිනේ. නමුත් දැන් අන්න බලන්නකෝ. දැන් මෙතන එන ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන මේ හේතු තුන ගැටුණු කල්ලි දෙයක් පෙනුණා. දැන් යමෙක් කියනවා පෙනුණු දේ චක්කු විඥානයයි. හරිද? පෙනුණු දේ ඇසයි. හරිද? පෙනුණු දේ රූපයයි. ඇත්ත කියන්නේ නැත්ත කියන තමන්ගේ හිතෙන්ම කල්පනා කරලා කියන්න පෙනුණු දේ රූපය. හරිද? දෙන්න උත්තරේ. හරිද වැරදිද? ඒ ඒ eh? මම මම දන්නේ නැහැ මම දැන් ඕගොල්ලෝ අහන්නේ උත්තරේ ඒක කතා කරන්න කියලා. දැන් පෙන්වු දේ රූපයයි කිව්වොත් හරිද? හරි කියන වැරදිත් කියනනේ. එතකොට දැන් අන්න බලන්න දැන් ආපහු අපට ගල්පුන්නේ නැනේ. Eh? දැන් අර තේ තේයි සීනි උණු වතුරයි කියන මේ හේතු ගැටුණෙන් ඒ හේතු ඡය වීමෙන් දිය වීමෙන්ම තමයි අලුත් ඵලය හටගත්තේ. එතකොට හටගත්ත ඵලය අර සීනිවත් තේවත් මේ උණු වතුරවත් නෙමෙයි යමෙක් කියනවා නම් මේ දැන් තේගෙන මේ සීනි. එහෙනම් එයා ඇත්තරම වැරදි උත්තරයක් නේ දෙන්නේ. මේ කහට වැරදි උත්තරයක් නේ. ඒ තුනකම එකතුවක් නේද මේ තියෙන්නේ. එතකොට ඒ වගේ අසයි රූපය චක්කු විඥානය ගැටෙනකොටම දෙයක් පේනවා. පේනන දේ දැන් යමෙක් කියනවා රූපේමයි පේන්නේ. හරිද? ඇසමයි පේන්නේ. චක්කු විඥානෙමයි පේන්නේ. වැරදි. නමුත් ඔබ එහෙම හිතනවනේ දැන් වැරදි කිව්වට එහෙම හිතනවනේ. හිතෙන්නේ නැද්ද? දැන් පෙනුණු දේ රූපයයි කියලා දැන් එහෙනම් හේතුවයි ඵලයයි තේරුණාද? දැන් ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන්නේ කතා කරන්න හේතු. ඒක නිසා හටගත් පෙනෙන පේන දෙයක් තියෙනනේ පේන එක ඵලය. එහෙනම් මෙන්න හේතුව මෙන්න ඵලය. එතකොට දැන් ඔබ ඵලය ඵලයට කියලා කියන්නේ පේන දෙන්නේ. එතකොට ඒක ඵලය. එතකොට ඇයි හේතු තුනම එකතු වීමෙන් හටගත් එකනේ? හේතු ඒකට අපිට කියන්න විශේෂ දෙයක් නැහැ. හේතු තුනම එකතු වීමෙන් හටගත් එකට දැන් අපි සම්මතය හදන් තියෙනවා ඒකතේ එකක්. නැත්තම් ඒක වෙන දෙයක් කියන එක. එච්චරයි. දැන් එහෙනම් ඔබ කල්පනා කරොත් මේ හටගත් ඵලය අර හේතුවකට එක හේතුවකට සම්බන්ධ කරොත් වැරදි ඉන්නේ. දැන් නමුත් ඔබ සම්මත ලෝකෙතරනේ ඉන්නේ. ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ කියන්නේ යමක් දැක්කා. මම අහවල් පුජ්‍යලය දැක්කා. එතකොට ඔබ හිතන් තියෙන්නේ දැන් හේතු ගැටුණ නම් අපිට මෙතන හේතු තුනක් කියලා. එහෙමනොත් ඒ හේතු තුනෙන් දැන් ඔබ ඒක හේතුවක් ඵලයට ආඳගෙන තියෙනවා. දැක්කේ යාමයි. අන්න බලන්න. එයාම දැක්ක කියලා හිතාගෙන දැන් ඔබ අර රූපය මවාගෙන චේතනා පහළ කරනවා. පුදුම වැඩේනේ. දැන් ඔබ කල්පනා කරන මෙහෙම දෙයක්. කණ්ණාඩියේ මූණ බලනවනේ. බලනවද නැද්ද? බලනවා. එතකොට ඒ බලනකොට මූණ පේනවෙයි? පේනවා. එතකොට ඒ මූණ පේන්නේ ඔය මූණයි ආලෝකයයි කණ්ණාඩියයි කතා කරන්න. ඇතිකල්හි නේද ප්‍රතිබිම්බයක් පේන්නේ. ඇති කල්හි ප්‍රතිබිම්බයක් පෙනෙයි. එතකොට කවුරු හරි කිව්වොත් පෙනෙන ප්‍රතිබිම්බය කණ්ණාඩියයි කිව්වොත් හරිද? පෙනෙන ප්‍රතිබිම්බේ ආලෝකයයි කිව්වොත් හරිද? පෙනෙන ප්‍රතිබිම්බේ මූණයි කිව්වොත් හරිද? පේන්නේ මූණමයි කිව්වොත්. හරිද? එහෙමනම් දැන් ඔය එළවලු බත් කාලා හැදිච්ච කෝණ අර කණ්ණාඩි පිටිපැත්තේ තියෙන. එහෙම දෙයක් තියෙන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එතකොට ඒ තියෙන අර හේතු ඇතිගල්ලි හටගත්ත ඵලයක්. එතකොට එහෙනම් දැන් අන්න කල්පනා කරගන්න ඒ හේතුවක් නිරුද්ධ වුණ හැටි අපි දැන් හිතමු ඔන්න ආලෝකේ නැති වුණා. දැන් කණ්ණාඩි ප්‍රතිබිම්බෙ තියෙයිද? නැහැ. කණ්ණාඩි නැති වුණා. ප්‍රතිබිම්බෙ තියෙයිද? ඕගොල්ලන්ගේ මූණ ආයිනට ගත්තා. ප්‍රතිබිම්බෙ තියෙයිද? නෑනේ. එහෙනම් අන්න හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධයි. එහෙනම් ඔබ දැනගන්න බලන්න. නමුත් ඔබ ඔබ කරන් දැන් අර අර පුංචි සත්තු කුරුල්ලෝ ඉන්නවනේ ගේ කුරුල්ලෝ වගේ සත්තු කන්නාඩිය ළඟට ගිහලා මොකද කරන්නේ? මූණ දැක්ක හැටි එයාලට හිතෙනවා මොකද්ද? එයාට හිතෙනවා මොකද? අනේ තවත් කුරුල්ලෙක් ඉන්නවා කියලා. ඕ කොටනවා කොටනවා අරකට හොටේ කැඩෙන කම්ම කොටනවා. එතකොට අන්න බලන්න දැන් ඕගොල්ලෝ බලාගෙන හිටිය පස්සේ හිතන්නේ මොකද්ද ගේ කුරුල්ලා? දැන් ගේ කුරුල්ලා හැවටලා තියෙනව නේද? තව කුරුල්ලෙක් ඉන්නවා කියලා. එහෙම හිතාගෙන ආදරෙන් අතර ගිහින් දඟලනෝනේ. එතකොට දැන් ඕගොල්ලන්ට හිතෙනවා මොකද්ද? අනේ මේ ගොයිකුරුලා හරි මෝඩෙක් කියලා. එහෙම හිත ඇයි මේක මේ දැකපු එකට මෙහෙම කරනකොට ඇයි ඔබ එහෙම හිතන්නේ? ගේගුරුලට වඩා යම් දැනුමක් යම් දැනුමක් ඔබට තියෙන යම් දැනුමක් ඔබට තියෙන බව ඔබ හිතනවා ගේගුරුල මෝඩෙක් මේ දැකපු මේකට මේ වෙනවා කියලා. දැන් ඊට පස්සේ ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? ඒ ඇහැයි රූපයයි චක්කු විඥානයයි ගැටුණකට පස්සේ මේ දැක්කේ රූපයමයි කියලා ඒ රූපේ ගැන සිහි කල්පනා කර කර ඔබත් කොටනවා. ඔබත් එක එක හංගපානවා. ඔබත් සිහි කල්පනා කරනවා. තනියෙන් hina වෙනවා. තනියෙන් කඳුළු සලනවා. දැන් මොකද අර අර ඒ කුරුල ක්‍රියාදාමයෙන් දැන් ඔබත් කරනවා. අනේ දැක්කේ යාමයි. යාම හොඳයි. මෙහෙම කික දැන් ඔන්න සුසුම් හෙලනවා කල්පනා කරනවා ඔය දේවල් කරනවා. දැන් මොකද්ද කරන්නේ? දැන් ගේ කුරුල්ලගේ ඕගොල්ලෝගේ ක්‍රියාදාමය මොකද්ද වෙලා තියෙන්නේ? දෙකම දෙකම එකයි. දෙකම එකයි. ගේ කුරුල්ලට වඩා ඔබට මොලයක් තියෙන නිසා ගේ කුරුල්ල කරන්නේ වැරදි වැඩක්සේ ඔබට පෙනුනාට ඔබට ඔබ කරන්නේ වැරදි වැඩක් කියන එක තේරුම් ගන්න තරම් නුවණ මදි. මදි නිසා මොකද කරන්නේ? ඔය ඉතින් ඒක ගැන කල්පනා කර කර ඇයි අර පෙනුණු රූපෙමනේ හිතාගත්තේ? අන්න දැන් සිහි කල්පනා කරගෙන ඕක පස්සෙම යනවා. හැබැයි එතකොට ඕක පස්සේ ඔය සිහි කල්පනා කරන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සසර පැවැත්මට හේතු වෙන්නේ. ඇත්ත දැක්කේ නෑනේ. ඇයි කොහොමද එහෙනම් ඇත්ත දකින්නේ? මේ හේතු ගැටුණු නිසා ඵලයක් හටගත්තා. හේතු නිරුද්ධ වෙනකොට මේ ඵලයේද නිරුද්ධයි. එහෙනම් ඵලයේද නිරුද්ධයි කියලා දැනගත්තොත් දැකගත්තොත් එයා ඒක ආරම්භයා එක් විවිධ විවිධ වූ චේතනා පහල කරන යන්නේ නෑ. ඒක සතුටින් පිළිගන්න යන්නේ නෑ. ಗುಣ කියන්න යන්නේ නෑ. හිත බැස ගන්න යන්නේ නෑ. ඇයි එහෙම නොයන්නේ? එහෙම බැස ගන්න යන්න තරම් දෙයක් නොවන බව එයාට හැඟෙනවා. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් යමක් දැක්කා. දැන් අපි හිතුවේ දැකපු දේ රූපයයි කියලා. දැකපු දේ රූපයයි කියලා දැන් ඒ රූපය ගැන දැන් අපි රූපයක් වෙනම හිතේ මවාගෙන දැන් මා දැන් බලනකො විඥානයේ මායාකාරයේ දැන් ඔබට මායාවක් මැජික් මැජික් පෙන්නනවා දැන් ඔබ මැජික් බලනවා දැන් ඔබට තිබුණු දේ නෙමෙයි පෙන්නුවේ. මිරිඟුවක් වගේ එකක් හදලා පෙන්න දැන් තිබුණු දෙනේ වෙනත් දෙයක් පෙන්වලා තියෙන්නේ. 아무තුවෙම දෙයක්. දැන් රූපය නෙමෙයි ඒ හේතු තුන්ම ගැටුණු කල්ලි හටගත්ත ඵලය. නමුත් ඒ ඒ ඵලය රූපයටම සම්බන්ධ කරලා වෙනු රූපයයි කියලා සිහි කල්පනා කරනවා. හැබැයි එහෙම කල්පනා කරලා ගිහිල්ලා තමයි පෙන්වන්නේ ආන්න එතකොට අපි ඒක පිළිබඳව චේතනා පහල කරලා තණ්හාවෙන් උපාදාන කරලා ඔන්න සසර පවත්වනවා ඔතනින් මිදෙන්න නම් අහන දෙයත් ඔහොමමයි, දකින දෙයත් ඔහොමමයි, දැනෙන දෙයත් ඔහොමමයි, දැනගන්න දෙයත් ඔහොමමයි කියලා මේක පටිච්ච සමුප්පන්න විදියට දකින්න බලන්න. හේතුඵල ධම විදියට දකින්න බලන්න. එහෙම දකිනකොට ඔබට වර්තමානයේ තුලම මුණ ගැහෙයි මේ ස්කන්ධයන් ටිකක පහළවීමක් තමයි වෙන්නේ. දැන් ඇසයි රූපයයි කියන්නේ රූප උපාදානස්කන්ධයයි. චක්කු විඥානය කියන වේද විඥාන උපාදානස්කන්ධයයි. වේදනා සංඥා සංකාර කියන්නේ උපාදානස්කන්ධයයි. එතකොට එහෙනම් යමක් පෙනෙනව කියනකොටම උපාදානස්කන්ධ පංචකයක් තමයි පහළ වෙලා තියෙන්නේ. පෙනෙනව කියනකොටම ඒ ස්කන්ධ පහක පහළ එතකොට ස්කන්ධ පහක පහළවීම නිසා නැත්නම් ස්කන්ධ පහක වැයවීමකින් අලුත් ඵලයක් පෙනුණා. දැන් ඔබට ඊට පස්සේ ඔබ හිතන්නේ පෙනුණු ඵලයේ මගේ කරගන්න. පෙනුන ඵලය පිළිගන්න. ඒකේ ಗುಣ කියන්න. ඒකේ සිත බැස ගන්න. දැන් පෙනෙන ඵලය අර ස්කන්ධ පහේ ෂේ වීමෙන් හටගත් එකක්. වැය වීමෙන් හටගත් එකක්. ඒ ස්කන්ධ පහක කැපකිරීමෙන් හටගත් එකක්. දැන් ස්කන්ධ පහම නිරුද්ධයි. එහෙනම් ඵලයත් නිරුද්ධයි. දැන් ඕක තේරෙනද මෙහෙම හිතන්නකෝ. මෙන්න මෙහෙම දැන් කල්පනා කරන්න. යමක් දැන් අපි හිතමු දැන් දෙයක් පේනවනේ. ඔබට රූපයක් පේනවනේ. පේනකොට ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයිනේ. දැන් ඔබට මේ මේ මල් පොකුර පේනවා කියලා හිතන්න. ඕක පේනවා. දැන් මල් පොකුරයි ඇසයි චක්කු විඤ්ඤාණයයි. දැන් මේ තුන ගැටුණු නිසා දැන් මල් පොකුරක් වගේ එකක් පේනවා. දැන් මේක පෙනුනනේ. පෙනුනේ කොහාටද? ඇසට. දැන් මේක මල් ගොඩක් තියෙනවා මල් පොකුරක් ලස්සනයි. ওই ටික හිතෙන්නේ කොහාටයි? හිතට. අන්න බලන්න වෙන. පෙනුනේ ඇසට හිතන්නේ හිතෙන්. එහෙනම් එතනම බලන්නකෝ. එහෙනම් ඇස කියන්නේ වෙන ආයතනයක්, හිත කියන්නේ තව ආයතනයක්. ඇස ඉපදුනා, ඇස මරුණා, හිත ඉපදුනා. එහෙනම් ඒ නිමේෂයෙන්ම හේතු ගැටෙනකොට අන්න හේතු නිරුද්ධ වුණා. ඒ නිමේෂයෙන්ම හේතු නිරුද්ධ වෙනකොටම ඵලය නිරුද්ධයි. ඵලයත් ඇයි හේතු ගැට. දැන් ගිනි කූරක් අරගන්නකෝ ගිනි කූර වෙඩි බෙහෙත් ටිකේ ඒ ගිනි කූර වෙඩි බෙහෙත් ටිකයි ගිනි පෙට්ටියේ තියෙන වෙඩි බෙහෙත් ටිකයි දෙක ස්පර්ශ කරනකොට ස්පර්ශ උනන්නේ ඒකේ රත් වීමත් එක්ක ස්පර්ශ උන ගමන්නේ අපිට ආලෝකයක් දෙන්නේ. එතකොට ස්පර්ශයම කියන්නේ ආලෝකයක්නේ. එතෙන්දී ආලෝකය ලැබෙන්නේ ඒකේ දෙන වෙඩි බෙහෙත් ටික ෂේ වීමෙන්නේ. එතකොට දැන් ඵලය ආවේ ආලෝකයනේ. එන්දී ආලෝකය කියන්නේ වෙඩි බෙහෙත් ටිකේ ෂේ වීමමනේ. ඒ කියන්නේ හේතු ටිකේ ෂේ වීමමනේ ඵලය උනේ. එතකොට නම් ඒ හේතු ටික ඉවර වුණා කියන්නේම ආලෝකයක් ඉවරයිනේ. තේරෙන්නේද? ඒක ඒ ඒ වෙඩි බෙහෙත් ටික ඉවරුනාම කියන්නේ ආලෝකයත් ඉවරයි. දැන් යමෙක් කියනවා නම් ඒ ආලෝකයේ වෙඩි බෙහෙත් ටිකමයි කියලා. පුදුම ප්‍රශ්නයක්. එතකොට එහෙම කල්පනා කරලා එයා අර පෙනුණු ආලෝකයේ තියෙනවා කියලා කල්පනා කරනවා. ලස්සනයි, හරිම හොඳයි, ඒක මට ඕන, මෙහෙම කී කියා, ඒක නැත්තම් මට බෑ කියලා දැන් කල්පනා කරනවා. පෙනුණු ආලෝකය හොඳයි. දැන් ඒ පෙනුණු ආලෝකේ තවත් කිසිම කෙනෙකුට අයි ගන්න පුළුවන්ද? ඒ ගිනි පෙට්ටියේ දැන් ඔන්න තව තියෙන ගිනි කූරුත් තියෙන වෙඩි බෙහෙතුත් තියෙනවා. දැන් ගන්න පුළුවන් දේ වගේ එකක්. පුළුවන්ද බැරිද? ඒ බෑ. ඇයි බැරි කියන්නේ එක ගිනි කූරක් ස්පර්ශ කරන්නේ ඒ දැල්ලාවේ. දැන් ඒ දැල්ලට අදාළ ඒ හේතු ටික ඉවරයි. දැන් ඊළඟ ගිනි කූරක් ස්පර්ශ කරලා තමයි ඊළඟ දැල්ලක් ගන්න ඕන. එතකොට ඒක වෙන එකක්. දැන් ඔබට දැන් රූපයක් පෙනුණා. ඇසයි චක්කු විඥානය ඇති නිසා. දැන් මේ බාහිර රූපාරම්මණය ඇස නැත්තම් චක්කු ප්‍රසාදය මත ඒ රූපාරම්මන ස්පර්ශ වෙනවා. පහළ වෙනවා, ගැටෙනවා. ඒ ගැටෙන වෙලාවෙ මේ නිමේෂයේම චක්කුඥානේ පහළ වීම නිසා තමයි ස්පර්ශය කියන්නේ තුන් දෙනාගේ එකතුව. එතකොට ඒ චක්කු ප්‍රසාදේ නැත්නම් ඇස මත මේ රූපාරම්මන ස්පර්ශ වීමම අන්න ස්පර්ශ වුණා ඒ ස්පර්ශ වී උණු ගමම්ම එතනින් රූපේ දැක්ක දැකපු ගමම්ම ඇස නිරුද්ධයි ඒ ඇස එතනින් ඉවරයි ඊළඟට ඒ රූපයේ තව කොටසක් දකින්නේ ආයිත් ඇසක් පහළ වෙලා. තව රූපයක් දකින්නේ ආයිත් ඇසක් පහළ වෙලා. ඒ විදිහටයි. එතකොට එහෙනම් පින්වත් මේ ඇස අනිත්‍යයි කියලා කියනකොට මේ පේන ඇස් ගෙඩි දෙක නෙමෙයි. චක්කු චක්කු ප්‍රසාදය වෙන හැක් තමයි. මේ ඇහැ නෙමෙයි අනිත්‍ය කියලා දකින්නේ. චක්කු ප්‍රසාදය තියෙනවා. ආන්නේ චක්කු ප්‍රසාදය තමයි ඒකේ රූපාරම්මණය ගැටුණු හැටිම එච්චරයි එයස ඒකට ෂේ වුණා ඉවරයි. දැන් ඊළඟ එකට ඊළඟ ඇස පහළ වුණා. එතන ඉවරයි. ඊළඟ එකට ඊළඟ ඇස පහළ වුණා. එහෙනම් මේ ඇස අනිත්‍යයි. නිට්ටිය නෑ. ඒ කියන්නේ හේතුව අනිත්‍යයි. එහෙනම් ඇස අනිත්‍ය නම් ඇසේ ගැටෙන රූපයත් අනිත්‍යයි. ඇස අනිත්‍ය නම් ඇසේ ගැටෙන රූපය දැනගැනීම පිණිස පහළ වුණු චක්කු විඥානයත් අනිත්‍යයි. එහෙනම් මෙන්න දැන් එහෙනම් අනිත්‍යයි. එතෙන්දි මෙතනම අනිත්‍ය වුණා නම් වෙන කොහෙටවත් නිට්ටියලා තියෙන විදියක් නෑ. එන අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන මහන්නේ මේ ආයතනයක් ඇස පහළ වීම ඇස කියන්නේ අනිත්‍යයි. අනිත්‍ය නිසා දුක්ඛයි. දුක්ඛ නිසා අනිත්‍යයි දුක්ඛයි. ඒ කියන්නේ Tamanට ඕන විදිහට පවත්ව ගන්න බෑ. ඒ කියන්නේ අනත්මයි. එහෙනම් උන්වහන්සේ දේශනා කරන මහණී ආයතනයක් පහළ වුණා කියන්නේ ඒ දුකේ පහළ වීමයි. ආයතනයක් පහළ වුණා කියන්නේ දුකේ පහළ වීම. දුකයි පහළ වුනේ. එතකොට එහෙම නැත්නම් උපකල්පන ආයතනයක් පහළ වුණා. ඇස ඉපදුනා. ඉපදුණු ගමම්ම ඇස නිරුද්ධයි. ඉපදුණු ගමම්ම ඇස මැරෙනවා. ඇයි ඉපදුණු ගමම කියන්නේ ගැටුණු ගැටීමමනේ ඇස ඉපදීම. ඔබ ඔය කැමර වලින් පින්තූර ගහන පිම්රෝල දාලා දැන් බලන්න එක පිම්රෝලක් දාලා එක පින්තූරයක් ගහනකොටම අර පිම්රෝල එක කට්ටයක් ඒක ගැටුණු එතන ඉවරයිනේ. ඔටෝ ඊළඟ ඊළඟ එක ගහන්නේ තව එකක් ඇවිල්ලා. ඊළඟ මේක කරන තව එකක් ඇවිල්ලා. ආන්නේ විදිහමයි පින්නත් මේ ඇසේ ක්‍රියාකාරීත්වයත් එතකොට එක රූපාරම්මණයක් ගැටෙනකොටම චක්කු ප්‍රසාදය ඒ රූපාරම්මණය දැන් ඒ රූපේ ආලෝකයයි ඒ රූපාරම්මණයයි පහළ වෙනකොටම චක්කු විඥානයේ මේ චක්කු ප්‍රසාදය පහළ වෙනවා. චක්කු ප්‍රසාදය පහළ වෙනකොටම චක්කු විඥානයගේ පහළ වීමක් සිදු වෙනවා. එතනින්ම ගැටුණා. ගැටෙන නිමේෂෙන් පෙනුණා. එතනින්ම නිරුද්ධයි. එතනම නිරුද්ධයි. එහෙම නිරුද්ධ නිසා තමයි මෙන්න ඇති වුණා, ගැටුණා කියන්නේ ඇති වුණා, එතනම නිරුද්ධ වුණා කියන්නේ නැති වුණා. එහෙනම් ඇතිවීම නැතිවීම කියන්නේ අනිත්‍යයි. ඇති වුණා නැති වුණා. ඒ කියන්නේ අනිත්‍යයි. එහෙනම් යමක් අනිත්‍ය නම් මහණෙනි ඒ දුක්ඛයි. අන දුකයි. අනිත්‍ය නම් දුකයි. එතකොට යමක් අනිත්‍ය නම් දුක නම් එය අනාත්මයි. අපිට ඕන විදිහට දැන් ඕගොල්ලෝ කැමති වෙයි මේ දැකපු ගැටුණු ඇහැ එහෙම තියාගන්න පුළුවන්ද? බෑ. ගැටීමම කියන්නේ ඒකේ ඡේවීමමයි නැතිවීමමයි. එහෙනම් අන්න දැන් හැබැයි බුද්ධිමත්ව නුවණ තියෙන ශ්‍රුතවතාරි ශ්‍රාවකයා ආයතනයක් උපදිනකොට දැනගන්නවා මෙන්න එහෙනම් ඇසනම් ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය මේ ඇසයි කියනකොට හිතන්න එපා පේන ඇස්කිරි දෙක දිහා බලන්න එපා චක්කු ප්‍රසාදය එතින්ද එහෙනම් චක්කු ප්‍රසාදයයි චක්කු විඤ්ඤාණයයි බාහිර රූපාරම්මණයයි ගැටෙන තැනට අපි කියන ස්පර්ශ වෙනවා කියලා. ඒ ඒ මොහොතට. ඒ ස්පර්ශ වුණා කියන්නේ අලුත් ඵලයක් හටගත්තා. ස්පර්ශ වුණාම කියන්නේ අර හේතු ටික නිරුද්ධ වුණා. ඇයි හේතු ටික ඡේවීමෙන් ගැටීමෙන්මයි අලුත් ඵලය හටගන්නේ. දැන් එතකොට ඔබට ඔන්න දැන් බුද්ධියක් තිබුණොත් මෙන්න මේ හේතු ගැටුණු නිසා පෙනුණා හේතු නිරුද්ධ වෙනකොට පෙනෙන එක නිරුද්ධයි. අන්න එහෙම කියලා දැනගත්තොත් ඔබ එහෙම කියලා දැකගත්තොත් ඔබ අර ඵලය පස්සේ දුවන්න යන්නේ නෑ. විතර්ක පහල කර කර පහල කර කර ඒක පස්සේ දුවන්න යන්නේ නෑ. අන්න ඇතිවීම නැතිවීම දැනගත්තා. ඇතිවීම කියන්නේ ජාතියයි නැතිවීම කියන්නේ මරණයයි. අන්න එහෙනම් ජාතිය දැනගත්තා. මරණය දැනගත්තා. එහෙනම් දැන් ඔන්න ඔබට සැනසීමෙන් ඉන්න පුළුවන්. එහෙම නැතුනොත් දැන් ඔබ කරන්නේ මොකද්ද? අර පෙනුණු දේ තියෙනවා කියලා හිතාගෙන ලස්සනයි කියලා හිතනවා. තණ්හාවෙන්. නරකයි කියලා හිතනවා. ද්වේෂයෙන්. දැන් ඒකට අදාළව විතර්ක පහල කරනවා. ආන්. ඒකට අදාළ විතර්ක පහල කරනකොට ඔන්න ලෝකයේ සැකස්ම. ඇයි තණ්හාව සම්බන්ධ වෙලානේ? ඒතකොට ලෝකයේ සැකස්ම. ලෝකයේ සැකස්ම කියන්නේ දුකේ දුකේ සැකස්ම. ඒ නිසා එහෙනම් ඔබට දුකෙන් එතර වෙන්න ඕන නම් ලෝකයෙන් ඈතර වෙන්න. ලෝකයෙන් ඈතර වෙන්න කියන්නේ ආයතනයන්ගෙන් ඈතර වෙන්න. ඔන්න 아무ත දැන් ඔබට ලෝකයෙන් ඈතර වෙන්න තියෙනවා කියලා එක 아무ත දෙයක් නෙමෙයි. ආයතනෙන් ඈතර වෙන්න. ඔබ ඇහෙන් ඈතර වෙනවා කියන්නේ ලෝකයෙන් ඈතර වෙනවයි. කනෙන් ඈතර වෙනවා කියන්නේ ලෝකයෙන් ඈතර වෙනවයි. ඇහෙන් ඈතර වෙනවා කියන්නේ දුකෙන් ඈතර වෙනවයි. ඊට පස්සේ කනෙන් ඈතර වෙනවා කියන්නේ දුකෙන් ඈතර වෙනවයි. දැන් දුකෙන් ඈතර වෙන්න කැමතිද? එහෙනම් ඇහෙන් ඈතර වෙන්න. ආයතනයෙන්. ආයතනයෙන් ඈතර වෙන්නේ කොහොමද? දැන් ඔබ ආයතනේ නතර වෙලා අදින්නේ ආයතනේ ඈතර වෙන්නද කැමති? ඈ ආයතනේ නතර වෙලාමයි ඉන්නේ නේ? ඇයි නතර වෙලා කියන්නේ? දැකපු දේවල් නැවත නැවත මෙනෙහි කර කර කර කර ඉන්නේ නැද්ද? එහෙනම් ආයතනේ නතර වෙලා ඉන්නේ. ආයතනේ නතරලා ඉන්නවා කියන්නේ ලෝකෙමයි ඉන්නේ. ලෝකෙම ඉන්නවා කියන්නේ දුකේමයි ඉන්නේ. දුකේම ඉන්න ඔබ සපක් හිතනවා කියන එක තමයි ලොකුම ලොකුම වැඩේ. ලෝකෙම ඉන්න ගමන් ලොවෙන් මිදුණු ස්වභාවයන් සිහි කල්පනා කරන්න හදනවා. ලොවෙන් මිදෙන්නම ඕන ලොවෙන් මිදීම ස්වභාවය දැනගන්න. නිසා අන්න ලොවෙන් මිදෙන්න කියන්නේ දුකෙන් මිදෙන්න, දුකෙන් මිදෙන්න කියන්නේ ආයතනයන්ගෙන් මිදෙන්න. ආයතනයන්ගෙන් මිදෙන්න මොකද කරන් තියෙන්නේ? ආයතන පහළ වෙනකොට මේක ස්කන්ධයන්ගේ පහළවීමක් කියලා දැනගන්නකෝ. ස්කන්ධයන්ගේ පහළවීමක් කියලා දැනගත්තට පස්සේ එහෙම දැනගන්නකොටම දැකගන්නකොටම අර සත්වයේ පුජ්‍යලයක් ආත්මයක් කියන සංකල්ප එතනින්ම මොකද වෙන්නේ? එතනින්ම නැති වෙලා යනවා. ඒ දැකපු දේ සත්‍යයක් කියලා හිතුවොත් නේ එයා ගන්න හෝ එයා දුරු කරන්න හෝ අපි එක එක විතර්ක පහල කරන්නේ. මේක ස්කන්ධයන් ටිකක් කියලා දැනගත්තොත් දැකගත්තොත් එතන ආත්ම සංකල්පය නැති වෙයි. සක්කාය දෘෂ්ටි දුරු වෙයි. තේරෙන්නේ මං කියන්නේ? එතන එහෙම කල්පනා කරගන්න පුළුවන් නම් ඒ මට්ටමකටපත් වෙයි. නිසා ඔබට ධර්මයක් ලබා ගන්න නම් කෙලෙස් දැන් අර බලන්න කෙලෙස් වැඩි වෙන දැන් දැකපු දෙය සත්වයක් පුජ්‍යලයක් කියන අදහසට ආවොත් නේද කෙලෙස් වැඩි වෙන්නේ? ඇයි සිතන සිතන යන්නේ? එතකොටනේ ඒක කෙලෙස් වැඩි වෙනවා. සසර දිගු වෙනවා. දැන් ඔබ ඒ යමක ඇසේ පහළවීම ස්කන්ධයන්ගේ පහළවීමක් කියලා දැනගත්තොත් හේතු ගැටීමක් කියලා දැනගත්තොත් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දැනගත්තොත් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දැකගත්තොත් ඒ දැන ගැනීම දැක ගැනීම තුළ අන්න සත්වයේ පුජ්‍යලි කියන ආත්ම සංකල්පය දුරු වෙනවා. දුරු වෙනකොටම කෙලෙස් සංසිඳෙනවා. කෙලෙස් සංසිඳෙනකොටම සසර ගමන කෙටි වෙයි. සනසීම උදා වෙයි. එතකොට අස <coughs> උපදිනකොට මේක හේතුඵල ධම කියලා දැක ගන්නකොටම ස්කන්ධයන්ගේ පහළවීමක් කියලා දැන දැක ගන්නකොටම ආන් එතකොට ඒක දැන දැක ගන්නකොටම ඔබ ඒට උපාදාන වෙන්නේ නෑ. උපාදාන වෙන්නේ නෑ කියන්නේ ඇසෙන් මිදෙනවා. තේරෙනවද? ඇසෙන් මිදෙනවා. ඇසෙන් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා. දැන් ඔබ දැකපු දේ තියෙනවා කියලා හිතාගෙන අනේ හොඳයි ලස්සනයි හෝ නරකයි කියලා හෝ සිහි කරන්න සිහි කරන්න ඇසේමයි ඉන්නේ. ලෝකෙමයි ඉන්නේ. දුකේමයි ඉන්නේ. එහෙනම් ඒ ඇස ඉපදුනේ මෙන්න මේ හේතු ඇති කල්හි කියන කල්පනා කරගත්තොත් ඒ හේතු නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධයි කියලා දැකගත්තොත් ඇසෙන් එතරයි දුකෙන් එතරයි ලොවෙන් එතරයි එහෙනම් ඔබට තියෙන්නේ ඔන්න වැඩේ ලෝකෙන් එතර වෙලාගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ලොවෙන් වැඩ එතර වෙලා හිටියේ ලොවෙන් එතර වෙලා හිටියට මේ මනුස්ස ලෝක ජීවත් ඕනා අපි හිතන් හිටියේ ලොවෙන් එතර වෙලා මේ ලෝකෙම වෙන ලෝකෙ ගිහිල්ලා වැඩලද කියලා නෑ උන්වහන්සේලා මනුස්ස ලෝකයේ තුල ජීවත් වුණා. එහෙත් ලොවෙන් විතරයි ලෝකවිදු. ලෝකවිදු ලොවෙන් විතරයි. ලෝකවිදු කියන්නේ ආයතන වලින් ඈතර වෙලා. ආයතන වල තණ්හාවෙන් තෙත් වෙලා ඒ කටයුතු පවත්න්නේ නෑ. එච්චරයි වෙනස ඉතින්. තෙත් තණ්හාව ස්පර්ශ කරලා තණ්හාවෙන් උපාදාන කරගෙන ඒ දැකපු අහපු දේවල් අනුව විතර්ක පහල කරන්නේ නැතුව ඉන්නවා. අන්න බලන්නකෝ. ඉතින් මනුස්ස ලෝකේ ඉන්නවා. ලෝකවිදුයි. ලොවෙන් ඈතරුණා. එච්චරයි. එහෙනම් ඔබට තියෙන්නේ ඔන්න විදිහට පිළිගක් කරගන්න. එහෙම කරගත්තොත් කෙලෙස් සංසිඳෙයි. මේ දුකෙන් ඈතර වෙන්න පුළුවන්කමක් ලැබෙයි. එහෙම නැතු ඉතින් මේ කෙලෙස් වැඩි වෙන දුකේම නතර වෙන වෙන වෙන ලෝකවල පතන්න යන්න එපා. බුද්ධ ශාසනය දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. අහම්බෙන්මයි මේ අවස්ථාව ලැබෙන්නේ. තවත් අවස්ථාවක් ලැබෙයි කියලා හිතන්නත් එපා. ලැබෙන අවස්ථාවේ ඔබට බුද්ධියක් තියෙනවනම් නුවණින් විමසන්න. විමසලා කෙලෙස් සංසිඳ වෙන දහමක්ම නැවත නැවත අහන්න. අහලා ඔබට උතන මිදගෙන මනුස්ස ජීවිතයේ මිදගෙන ওই කටයුතු කරන ගාම එහෙම මිදෙන්න පුළුවන්. යථාර්ථය දැකලා ඔබ යථාර්ථය ඇසේ ඇස පහළ වෙනකොට රූපයක් දකින්නකොටම හේතුඵල ධම දැක්කා. ස්කන්ධයන්ගේ පහළවීමක් කියලා දැක්කා. දකින්නකොටම ඔබ ඒක ගැන සිහි කල්පනා ඒක ගැන ආසාවෙන් බැඳෙන්න යන්නේ ඇලෙන්න ගැටීම් වලට බොහෝ දුරට යනවා අඩුයි. අඩු වෙනකොටම ඔබ ලෝකෙන් ඈතර වෙන්නයි ඒ හිත පහළ වෙන්නේ. ලොවෙන් නිදහස් වෙන්නයි. ඔන්න ලෝවේ බැඳිලා දුකට බැඳෙන්න කැමති නම් ඔන්න වැඩපිළිවෙල ලෝවේ தත්ත්වය අවබෝධ කරගෙන එතනින් එතර වෙන්න කැමති වෙලා සනසීමෙන් ඉන්න පුළුවන් නම් ඔන්න වැඩපිළිවෙල. ඒ නිසා කැමති විදිහකට ඔබට අවසරයි සියලු දෙනාටම එහෙනම් මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ ලෝකයෙන් එතර වෙන්නම හේතු වාසනා වේවා කියලා සාදුයි. එහෙනම් කල්පනා කරගන්න අද විශේෂයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මොරටුව හොරේ තුඩුවේ පදිංචි අමිතා ප්‍රනාන්දු මෑණියන් දූ දරුවන් සහ ඥාති පිරිස විසින් විශේෂ අරමුණු වෙලා තියෙන පියාණන් MLB ප්‍රනාන්දු මහතාත් සොහොයුරිය ඉන්ද්‍රා දේවී ප්‍රනාන්දු මෙනවිය මාමා නිහාල් රංජිත් පීරිස් මහතා ඇතුළු සොහොයුරන් අනිකුත් සියලු මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම වශයෙන් ඒ මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙනවා. ඒ වගේම සෙත්පැතීම වශයෙන් අමිතා ප්‍රනාන්දු මෑණියන්ට මොනිකා පීරිස් නන්දනියට දේශකයාණන් වහන්සේට බෞද්ධයානාලිකා නිර්මාතෘ දරණාගම කුසලදම ස්වාමීන් වහන්සේටත් ශාසනයේ පැවිදි සියලුම භික්ෂුන් වහන්සේලාටත් සිත් පැතීම අරමුණු කරගෙන මේ කටයුත්ත කරනවා. ඒ වගේම මෙම ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනාටම මේ උතුම් ගෞතම සාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ වීමෙන් නිවනින් සැනසෙන්න කියලා අරමුණු කර ගැනීමක් තියෙනවා. නිසා කල්පනා කරගන්න විශේෂයෙන්ම ඔබ අප නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතින්න මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සියලුම පින් කැමති දිව දේවතාවුන් විසින්ද මේ පින් අනුමෝදන් වේවා. සම්බන්ධ වූ බප හැම දිනාටම මේ ගෞතම සාසනය තුලදීම ලොවෙන් ඈතර වීමෙන් ලබන නිවනින් සැනසෙන්නම හේතුව වේවා කියලා සියලු දෙනාට තෙරුවන් සරණයි අද ධර්මදේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවටපත් වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.